සෙත් ප්‍රාර්ථනා කිරීම නිදුක් නිරෝගී සුව දීර්ඝාෂ ප්‍රාර්ථනා කිරීම ජීවිතයේ ඉදිරි කාලය සුවසේ ගුණනුවණ වඩන්න ධර්මාවබෝධය ලබන්න ශක්තිය ලැබේවා කියන ආශිර්වාදය ඇතිව එවැගේම ශ්‍රීමණී සේනානායක මෞතුමියට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරමින් විශේෂයෙන් අතිපූජනීය රේරුකාණේ චන්දවිමල මහානායක මාහිම්පාණන් වහන්සේට කෘතවේදීව මහන්සේගේ ගුණ සිහිපත් කරමින් එවැගේම කිරියොරුවේ ධම්මානන්ද නායක ස්වාමින් වහන්සේ දේශකයන්න් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයටත් ආශිර්වාද කරමින් මියගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරමින් සුජීවත්ව සිටින හැම දිනාටම ආශිර්වාද කරමින් අද ධර්ම දේශනාව සිදු කරන බව සිහිපත් කරලා තියෙනවා. මේ යහපත් අරමුණු ඇති කරගෙන තම තමන්ගේ ජීවිතයට ආශිර්වාදය ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරමින් ධර්ම ශ්‍රවණය කරන හැම දිනාටම ධර්මඥානය ලබා දීමේ අරමුණින් අද චානක සේනානායක මහත්මයාගේ ජන්මදිනය නිමිති කොටගෙන මේ පින්කම සිද්ධ කරන්නේ. ඒ නිසාද අපි ධර්මදේශනාව සඳහා මාතෘකා කරන්නට යෙදුනේ බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතය සුරක්ෂිත කර ගැනීම පිළිබඳව දේශනා කළ ඊටාම වටිනා ගාථා ධර්මයක් ධම්මපදයේ අත්තවග්ගයේහි සඳහන් වෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා අත් තානං චේපියං යඤ්ඤා රක්ඛේයනං සුරක්කිතං තින්න මඤ්ඤ තරං යාමං පටිජග්ගේය පඬි තමන් තමන්ට ආදරෙයි නම් ජීවිතේ යාම තුනෙන් එක්ඥා මේකදී හෝ තමන්ව සුරක්ෂිත කරගන්න කටයුතු කළ යුතු බව. තමන් තමන්ට ආදරෙයි නම් කියලා කියන්නේ අපි හැම කෙනෙක්ම මේ ලෝකේ වැඩිපුරම ආදරය කරන්නේ කාටද කියලා ඇහුවොත් එක එක පිළිතුරු ලැබෙන්න පුළුවන්. නමුත් ඇත්තටම අපි ආදරය කරන්නේ Tamanටයි. බිරිඳට ආදරය කරනවා, සැමියාට ආදරය කරනවා, අම්මා තාත්තට ආදරය කරනවා, දරුවන්ට ආදරය කරනවා. ඒ හැම දෙයක්ම નિවරදි. නමුත් ඒ සියලු දෙනාටම අපි ආදරය කරන්නේ, ඇලොම් කරන්නේ අපි කැමති විදිහට අපේ රුචිකත්වයන්ට අනුව ඒ අය පවතිනවා නම් පමණයි. ඒ අය අපේ රුචිකත්වයට පටහැනි නම් අපි අකමැති විදිහට පවතිනවා නම් අපි ඒ කාටවත් ආදරය කරන්නේ නැහැ. එතකොට අපේ රුචිකත්වයන් අපි කැමති විදිහ ඒවට තමයි අපි වැඩිපුරම ඇලොම් කරන්නේ අවසානයේ මේ මම කියන තැනටයි අපි ගොනු වෙන්නේ. ඉතින් කුඩා කාලේ ඉඳලා ඒ කියන්නේ අපි මව් කුසින් ජනිත වෙච්ච තැන ඉඳලා අපි උත්සාහ කරන්නේ තමන්ව රැකගන්න. මව්කිරි ටික ඉල්ලලා අඬන්නේ සීතල උණුසුම බඩගින්නේදී අඬන්නේ කෑ ගහන්නේ ඒ සියල්ලක් තමන් සුරක්ෂිත කරගන්න. තමන් සුවපත් කරගන්න. ඉතින් එතෙන් පටන් අපි ජීවිතේ විවිධ දේවල් කරනවා. වෙහස මහන්සි වෙලා ඉගෙන ගන්නවා, රැකී ආරක්ෂා කරනවා, ව්‍යාපාර කරනවා, ගෙවල් දොරවල් හදනවා, ආවාහ විවාහ වෙනවා, දරුමල්ලන් හදනවා. මේ හැම දෙයක්ම අපි කරනවා ජීවිතේ සුරක්ෂිත කරගන්න. ඒ හැම දෙයක්මත් අපට ජීවිතයේ යම් ප්‍රමාණයකට රැක ගන්නට උදව් වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එපමණකින් අපේ ජීවිත සුරක්ෂිත වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ජීවිතේ කරන දේවල් ටික අපට එක්තරා ප්‍රමාණයකින් උපකාර වෙනවා. නමුත් ඊට එහා ගිය තවත් විශේෂ සාධක තියෙන අපේ ජීවිතය සුවපත් වෙනවා. ඒ අතරින් එක කාරණයක් තමයි අප විසින් සිද්ධ කරන්නා වූ කුසල අකුසල කර්මය. ඒ කියන්නේ තමන්ගෙත් අනුන්ගෙත් යහපත පිණිස යහපත් චේතනාවෙන් කරන කටයුතු සහ තමන්ගෙත් අනුන්ගෙත් අයහපත පිණිස අයහපත් චේතනාවෙන් කරන කටයුතු. එතකොට ඒවා තුලින් ජනිත වෙන ශක්තිය තමයි අපි හඳුන්වන්නේ කර්ම ශක්තිය. එහෙම නැත්නම් කුසල ලකුසල් හැටි, පින්පව් හැටි. එතකොට ඒවා විශේෂයෙන් අපේ ජීවිත රැකෙනවද නැද්ද සුවපත් වෙනවද නැද්ද කියලා තීරණය කරන්නට ප්‍රධාන සාධක වෙනවා. ඒ වගේම තවත් ඉන් ඔබට ගියාම අපි හිතන පතන විදිහ, අපේ දැක්ම, අපේ චින්තනය, අපි සිත පුරුදු කරලා තියෙන විදිහ ප්‍රධාන වශයෙන් අපේ ජීවිත රැකෙන්නට හෝ සුවපත් වෙනවද, කරකශ වෙනවද කියලා තීරණය වෙන්නට ප්‍රධාන වශයෙන් හේතු එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තමන් තමන්ට ආදරේ නම් ජීවිතේ යාම තුනෙන් එක් යාමයකදී හෝ Taman රැකගන්නට කටයුතු කරන්න. Taman රැකගන්නට ඕන නම් ඒ තනත්තා විසින් වැඩ තුනක් කරන්නට සිද්ධ වෙනවා. අර විදිහට ජීවිතේ Tamanට හරි හම්බ කරගෙන, ගෙවල් දොරවල් හදාගෙන, යාන වාහන පවත්වාගෙන නිදුක්ව නිරෝගීව ජීවත් වෙන්න කටයුතු කරනවා වගේම අපි තවත් විශේෂ වැඩ තුනක් කරන්න ඕන තමන් තමන්ට ආදරෙයි නම් තමන් රැක ගන්නට ඕන මොනවද මේ වැඩ තුන ප්‍රධාන වශයෙන්ම තමන්ටත් අනුන්ටත් මෙලව පරලව අයහපත සිද්ධ කරන අකුසල කර්ම පාප ධර්ම අසත් ධර්මයන්ගෙන් වැළකී දෙවැනි කාරණය තමයි හැකි පමණින් කුසල් දහම් සිද්ධ කරගෙන. එතකොට ඔය දෙක අපි අතින් ටික ටික හරි කෙරෙනවා. හැබැයි ඒවා කළා කියලා විතරක් ප්‍රමාණවත් වෙන්නේ අපි කොච්චර කුසල් කරලා තිබ්බත් කොච්චර අකුසල් වලින් වැළකීලා තිබ්බත් සමහර දේවල් සිද්ධ වෙනකොට අපි ඒකෙන් පීඩා ප්‍රියමනාප දේවල් නොලැබෙනකොට අපි ඒකෙන් දුක් විඳිනවා. අප්‍රියමනාප දේවල් සිදු වෙනකොට අපි ඒකෙන් පීඩා විඳිනවා. බලාපොරොත්තු කඩ වෙනකොට අපි ඒකෙන් දුක් විඳිනවා. එතකොට අපි කොච්චර කුසල් කළත් ඒ පීඩාවෙන් මිදෙන්නට බෑ. අපි කොච්චර අකුසලෙන් වැළකීලා හිටියත් ඒ පීඩාවෙන් මිදෙන්න බෑ. ඒ පීඩාවෙන් මිදෙන්න නම් ලෝකය ගැන හිතන පතන විදිහ නිවැරදි කරගන්නට ඕන නිවැරදි දැක්මක් ඇතිව ලෝක ධර්මතාවයන්ට ඔරොත්තු දෙන්න අපේ සිත පුරුදු පුහුණු කරගන්න. එහෙනම් අපි මේ ලෝක වශයෙන්ුත් සාංශාරික වශයෙන්ුත් සුරක්ෂිත වෙන්න නම් ප්‍රධාන වැඩ තුනක් කරන්නට ඕන. දැන් අර මුලින් කිව්ව කාරණා මෙලව සුරක්ෂිත කරගන්න යම් ප්‍රමාණයකට උදව් වෙනවා. හැබැයි මෙලවත් සසරත් දෙපැත්තම සුරක්ෂිත කරගන්නට නම් ප්‍රධාන වශයෙන්ම පව්කම් වලින් වැළකීම, කුසල් දහම් සිදු කිරීම, ඒ වගේම සිත පුහුණු කිරීම කියන මේ වැඩ තුන අත්‍යවශ්‍යයි. ඒක තමයි බුදුවරුන්ගේ ප්‍රධාන අනුශාසනය වෙන්නේ සබ්බපාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපන. පව්කම් වලින් වැළකීම, කුසල් කිරීම සහ සිත පිරිසිදු කරගැනීම එතකොට මේ කටයුතු තුන අපි ප්‍රගුණ කරන ප්‍රගුණ කරන ප්‍රමාණයත් එක්කලා තමයි අපේ ජීවිත මේ ලෝක වශයෙන් උත්සාහාරික වශයෙන් සුරක්ෂිත වෙන්නේ. දැන් එයින් පළවෙනි කාරණේ ගත්තාම අකුසලයෙන් වැළකීම. අපි සසර ගමනේ අකුසල් සිද්ධ කරලා නැති කෙනෙක් අපි කවුරුවත් නැහැ. එතකොට මේ ජීවිතේත් අපි අතින් අකුසල් සිද්ධ නොවුනා කියලා කියන්න පුළුවන් කිසි කෙනෙක් නැහැ. දැන් අපි කාටවත් කියන්න බෑනේ මේ ජීවිතේ මම නම් සත්තු මරලා නැහැ කියලා. එතකොට සමහර විට හොරකම් කරලා නැති අය ඉන්න පුළුවන්. සමහරට මත්පැන් බීලා නැති අය ඉන්න පුළුවන්. හැබැයි අපි කාටවත් කියන්න බෑ මම සතෙක් මරලා නැහැ, මම බොරුවක් කියලා නැහැ. එහෙම කියන්න පහසු නැහැ. මොකද මේ පව්කම් දෙක ඕනෑම කෙනෙක් අතින් සිද්ධ වෙන්නට ඉඩ කඩ තියෙනවා. දැන් අපි වුණත් උපදිච්ච ගමන් මහාන වුණා නෙමෙයි. ඒතකොට මහාන වෙන්නට පෙර ආතුව විවිධ අකුසල් අපි අතින් සිද්ධ වෙලා තියෙනවා. හැබැයි ඒවා දැනගත්තාම මේක වරදක් කියලා තේරුම් ගත්තාම ඒකෙන් අනර්ථයක් සිද්ධ වෙනවා කියලා දැනගත්තාම අපි දක්ෂ වෙන්න ඕනේ ඒකෙන් වළකින්න. ඒ ඒ ප්‍රමාණයට අපේ ජීවිත සුරක්ෂිත වෙනවා. දැන් අපි වුණත් ඇත්තටම පැවිදි වෙන්න මුල් කාලේ කුඩා කාලේ අපට අදහසක් තිබුණේ මුලින්ම අපි ගුණධම් වඩන්න යොමු වුණේ එක් අවස්ථාවක ධර්ම දේශනාවක් ශ්‍රවණය කරනකොට ඒ ස්වාමින් වහන්සේ පැහැදිලි කළා ඔය ප්‍රාණඝාතයේ ආදීනවය ගැන. ඉතින් උන්වහන්සේ ඒකට මහා ප්‍රාණඝාතයක් ගැන නෙමෙයි දැන් අපිට මතකයිනේ ගෙවල් වල ඉතින් ඔළුවේ උකුණේ උකුණෝ ඉන්නකොට කෙස් එහාට මෙහාට පීර පීර අර උකුණෝ අහුලගෙන මාපට ඇඟිල්ල නියපොත්ත උඩින් තියලා අනිත් මාපට ඇඟිල්ල නියපොත්තෙන් තලනවා. එතකොට එහෙම තලනකොට ඒක ලොකු ජයග්‍රහණයක් වගේ හැඟෙන්නේ අර හොයලා හොයලා උකුණෙක් අල්ලගෙන ඒ විදිහෙන් තැළුවෙන් පස්සේ. මහා මෙහෙයුමක් කරලා දිනුවා වගේ. හැබැයි එහෙම හිතුණට අපි ඒක කරන්නේ සතෙකුගේ ජීවිතය අහෝසි කිරීම. එතන උන්වහන්සේ සිහිපත් කළා ඒ තවත් සතෙකුගේ ජීවිතය අහෝසි කිරීමේ කර්ම විපාකය අපටත් සසර ගමනේ අකාලේ ජීවිත අහෝසි වෙන්නට හේතුය. ඒ වගේම මරණ මොහොතේ කර්මය සිහිපත් වුණොත් නිරයේ උපදින්නට උනත් ඒ ප්‍රමාණවත් වෙනවා. එතකොට ඒ විදිහෙන් නිරයේ උපන්නොත් අර ගිනිගෙන දැවෙන මහා පර්වත දෙකක් දෙපසින් ඇවිදින් අර නියපොත්ත උඩ තියලා තැලුවා වගේ නෙමෙයි ගිනිගෙන දැවෙන පර්වත දෙකකට මැදි වෙලා සුණු විසුණු වෙනවා නැවතත් කර්ම බලයෙන් උපදිනවා නැවතත් අර විදිහට හසු වෙනවා ඒ නිරේ ආයු ඇති තාක් ওই විදිහට ජීවිතය අහෝසි වෙන්නට තැලිලා පොඩි වෙලා විනාශ වෙන්නට ඒ උකුණන් මැරීමේ අකුසල කර්මය හේතු වෙනවායි කියලා උන්වහන්සේ සිහිපත් කළා. එතකොට මේ කාරණය ඇහුවට පස්සේ අපට ජීවිතේ කවදාවත් ඇති නොවුණු තරම් බයක් ඇති වෙන්නේ. ඒ මොකද දැන් අපිත් පොඩි කාලේ උකුණු මරලා තියෙනවා, මකුණු මරලා තියෙනවා, මදුරුව මරලා තියෙනවා. ඉතින් ඒවාෙහි විපාකය ওই විදිහට උකුණෙක් මරුවාම එහෙමනම් මේ විදිහට කරලා තියෙන සියලු අකුසල් වල විපාකේ මතුවෙන්න ගත්තොත් කොච්චර දුක් විඳින්න වෙයිද? ඉතින් ඒ වෙලාවේ අපිට මේ නිවන් දැකීමක් ගැනවත් මහානකමක් ගැනවත් හැඟීමක් නෙමෙයි. ඒ වෙලාවේ ඇති උනේ දැන් මට දුක් විඳින්න වෙනවා මේකෙන් මම රැකෙන්නේ කොහොමද? ඒක තමයි මුලින්ම ඇතිවෙච්ච හැඟීම. ඊට පස්සේ මම කල්පනා කළා දැන් සිද්ධ වෙච්ච පව්කම් නොඋනා කරන්නට බෑ. දැන් මට මොකද්ද කරන්න පුළුවන් කියලා හිතනකොට මට මතක් වුණා අම්මයි කිරියම්මයි සිල් ගන්න යනවා. මම ඉක්මනට අම්මා ළඟට ගිහිල්ලා හුවා මේ මාත් වෙන්නද සිල් ගන්න යනවා. අම්මා බොහොම සතුටුනා. එදා ඉඳලා මම සිල් ගන්න ගියා. එතකොට එතෙක් අපි අතින් ඒ පව්කම සිද්ධ වෙලා තිබුණා වුණාට ඒක දැනගත්තට පස්සේ අපට පුළුවන් ඒකෙන් වළකින්න. අන්න තමන් සුරක්ෂිත කරගන්න ක්‍රම. ඉතින් බුදුහාඳුරෝ දේශනා කරන්නේ ජීවිතේ යාම තුනෙන් එක් යාමයකදී හරි ඒ සඳහා උත්සාහවත් වෙන්න. යාම තුන කියලා කියන්නේ ළමා කාලය, තරුණ කාලය සහ වෘද්ධ කාලය. ළමා කාලය කියලා කියන්නේ ඉතින් අවුරුදු 18 20 18 වෙනකන්වත් සාමාන්‍යයෙන් අපේ රටේ සම්මුතිය හැටියට ඒ ළමා කාලය. ඊට පස්සේ තරුණ කාලය 18 ඉඳලා 35 40 විතර වෙනකන් තරුණ කාලේ. ඊට පස්සේ මැදිවිය. ඊට පස්සේ ඉතින් 65 70 වෙනකොට මහලු වයස. ඉතින් ඔය ජීවිතයේ අවස්ථා තුනෙන් කවර කාලයකදී හරි අපිට මේ ගැටලුව වැටහෙනවා නම් එතෙන් පටන් අපිට පුළුවන් පව්කම් වලින් වළකින්න. හැබැයි දැන් අපි ඒ දැන් මම එතන ඉඳලා සිල් ගන්න පෙළඹුණා කියලා සත්තු මැරීමෙන් වැළකුණා කියලා අර කරපු පව්කම් ටික නවතින්නේ නැහැනේ. ඒ ටිකේ විපාකය පසුපස එනවා. ඒකටත් බුදුරජාණන් වහන්සේ අපට පිළියමක් යෝජනා කරනවා මොකද්ද? කර්ම කරපු කරපු හැටියට විපාක දෙන්නේ. ඒවා විපාක දෙන්නේ මතුවෙන මතුවෙන විදිහට. ඒ නිසා අපි දක්ෂ වුණොත් අපි උත්සාහ කළොත් ඒ සිද්ධ කරපු අකුසල කර්ම යට කරගන්න පුළුවන් කුසල කර්ම මතු කරගන්න පුළුවන් මේකට බුදුරජාණන් වහන්සේ හොඳ ලස්සන උපමාවක් දේශනා කරනවා දැන් භාජනයකට වතුර ස්වල්පයක් අරගෙන ඒකට ලුණු කැටයක් දාලා දිය කළාම ඒ ලුණු කැටේ දිය වුණාම අර බඳුනේ තියෙන වතුර ටික ලුණු රසය. දැන් ලුණු කැටේ දිය වෙලා නිසා ආපහු ගන්න බෑ. ඒ වගේ තමයි අපි කරපු කර්ම දැන් කරලා ඉවර නිසා ඒව අපිට ආපහු ගන්න බෑ. හැබැයි අපිට පුළුවන් තවදුරටත් ඒ ලුණු කැටේ ආපහු ගන්න බැරි වුණාට ඒකට තව වතුර එකතු කරන්න පුළුවන්. එහෙම වතුර එකතු කළොත් අර ලුණු රස ටිකෙන් ටික අඩු වෙලා තනුක වෙලා යනවා. ඒතර වැඩිපුර වැඩිපුර වතුර එකතු කරලා ලුණු රස අඩු වෙලා අඩු වෙලා නොදැනෙන මට්ටමකටම එනවා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කරපු කර්ම නොඋනා කරන්නට බෑ. හැබැයි අපිට ඕන නම් පුළුවන් ඒ කර්මවල ශක්තිය හීන කරන්න. ඒ සඳහා මොකද්ද කළ යුත්තේ? ඒ සිදු කරගත් අකුසල කර්ම වලට ප්‍රතිවිරුද්ධ කුසල කර්ම ජීවිතේ හැකියතාක් සිද්ධ කරන්න. ඒතර පළවෙනි පියවර තමයි අපට සසර ගමනේ අනර්ථය පිණිස පවතින අකුසල කර්ම වලින් වැළකීම දෙවැනි පියවර තමයි සිදු කර සිදු වුණා වූ අකුසල සිදු වුණා වූ කියන්නේ අපි හැමදෙනා තින්ම ඕනතරම් සංසාරයේ අකුසල කර්ම කෙරලා තියෙනවා මේ සසර ගමනේ අපි නොකල අකුසලයක් නැතිතරම් ආනන්තරේ පාප කර්ම පවා අපි සසරේ ඕනතරම් කරගෙන ඇති හැබැයි පෙර භවයේ වෙනකොට අනන්තර පාප කර්ම අපි සතුව තිබිලා නැහැ. තිබුණා නම් මේ භවයේ මනුෂ්‍ය ලෝකෙ උපදින්නේ නැහැ. ඉතින් මේ භවයේ අනන්තර පාප කර්ම කරගත්තේ නැත්නම් අපිට මේ වෙනකොට අනන්තර පාප කර්ම නැහැ කියලා සතුට වෙන්න පුළුවන්. අනිත් කවර කුසල කර්මයක්වත් අපිට නැහැ කියලා හිතන්න බෑ. ඒ නිසා අපි හැමදෙනාම ජීවිතේ ඉඩකඩ ලැබෙන ලැබෙන හැටියට එබඳු කර්ම වලට ප්‍රතිවිරුද්ධ කුසල කර්ම ජනිත කරගන්න අපි වෑයම් කරන්න. අපි අතින් සත්තු මැරිලා තියෙන නිසා ප්‍රාණඝාතයට ප්‍රතිවිරුද්ධ කුසල කර්මය තමයි અભයදානය. ඒතර અભයදානය කියලා කියන්නේ ගවය නිදහස් කිරීම විතරක් නෙමෙයි වතුරට වැටිලා ඉන්න කුහුඹුවෙක් හරි අපිට ඒ සතාගේ ජීවිතය රකින්නවා කියන අදහසින් අරගෙන ගොඩින් තියන්න පුළුවන් නම් ඒන් පවා ජීවිතයක් ආරක්ෂා කිරීමේ කුසලයක් සිද්ධ වෙනවා. අර මැස්සෙක් මදුරුවෙක් උකුණෙක් මකුණෙක් මරපුවාම අර වගේ නිරේ උපදිලා දුක් විඳින්නට තරම් අකුසල කර්මයක් සිද්ධ වෙනවා වගේම තමයි මැස්සෙක් මදුරුවෙක් කුහුඹුවෙකුගේ හරි ජීවිතය ආරක්ෂා කළොත් අනන්ත සංසාරේ අපේ ජීවිත සුරක්ෂිත වෙන්නට ප්‍රබල කුසලයක් සිද්ධ ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ අත්තානං චේපියං ජඤ්ඤා රක්ඛේයනං සුරක්ෂිත. Taman tamanට ආදරේ නම් ජීවිතේ යාම තුනෙන් එක් යාමයකදී හරි Taman රැකගන්න. ඉතින් Taman රැකගන්න අපි කළ යුතු පළවෙනිම කාර්ය තමයි සබ්බපාපස්සා කරන අකුසලයෙන් වැළකී. අකුසල් වල බරපතලකම වැටහුණා මේකෙන් වළකින්නට ඕන. හැබැයි එතෙක් සිදු වුණු අකුසල කර්ම යටපත් කරගන්නට සුදුසු කුසල කර්ම අපේ ජීවිතේ හැකි පමණින් සිද්ධ කරන්න. අපි අතින් සොරකම් කිරීමේ අකුසල කර්ම සිද්ධ වෙලා නැද්ද සසර ගමන? ඕනෑ තරම් සිදු වෙලා ඇති. ඒකේ විපාකය තමයි අපිසන්තකදී අකාලේ අහිමි වීම. දුප්පත්ව ඉපදීම වෙනම කාරණයක්. නමුත් යමක් තිබිලා අහිමි වෙන එක බරපතල පීඩාව. එතකොට තිබුණාම වත්පොහසත්කම් ඇතුව හිටියාම අපි ඒකට හුරු වෙනවා. ඒ තිබිච්ච දේ නැති වෙනකොට සොර සතුරන් අරගෙන ගම් වතුරට ගහගෙන ගිහිල්ලා මොහොත ගොඩ ගලලා ගින්නෙන් ජලයෙන් විනාශ වෙලා රාජසන්තක කරලා මේ මොන ක්‍රමයෙන් හරි අපිට තිබිලා නැති වුනහම ඒක ගොඩක් හදට දැනෙනවා. එතකොට අන්සතු දේවල් සොරකම් කරනවා කියලා කියන්නේ අනුන්ගේ දේ තිබිලා ඔවුන්ට නැති වෙනවා. ඒ කර්මය අපටත් සසර ගමනේ තමන් සන්තකව දේවල් තිබිලා අහිමි වෙන්නට හේතුවක් ඉතින් එබඳු කර්ම අපි අතෙන් සිද්ධ වෙලා තියෙන නිසා අපට හැකි විදිහට ළමා කාලේ, තරුණ කාලේ, මහලු කාලේ හෝ අපි උත්සාහ කරන්නට ඕනේ ඊට ප්‍රතිවිරුද්ධ කුසල කර්ම සිද්ධ කරනවා. ප්‍රතිවිරුද්ධ කුසල කර්ම කියලා කියන්නේ නැති බැරි අයට දෙනවා වගේම අපි ඉඩ ලැබිච්ච තැනදී යමෙකුට තිබිලා අහිමි වුණා නම් ඒ කියන්නේ ගම් වතුර ගලලා මුහුද ගොඩ ගලලා හොරු අරගෙන ගිහිල්ලා මොනවා හරි වෙලා තිබිලා නැති වෙච්ච කෙනෙකුට උදව් කරන්න පුළුවන් අවස්ථාවල අපි මේ බඳු කුසල ක්‍රියාවන් සිද්ධ කරන්නේ. මේ විදිහට අපේ ජීවිතවල මේ මේ අකුසල කර්ම සිද්ධ වෙලා ඇති කියලා අපට හිතෙන අනුමාන කළ හැකි සෑම අකුසල කර්මයකින්ම නැවත ඒවා සිද්ධ කරන්නේ නැතුව වළකිනෝ වගේම ඒ අකුසල කර්ම යටපත් කරගන්නට සුදුසු කුසල ක්‍රියාවන් කරන්නට පුළුවන් ඒ ඒ ප්‍රමාණයට අපේ ජීවිත මේ ලෝක වශයෙන් සාංශාරික වශයෙන් සුරක්ෂිත ඊළඟට දෙවැනි කාරණේ තමයි කුසලස්ස උපසම්පදා කුසල් දහම් ජනිත කර ගැනීම. එතකොට අපි මේ වෙනකොට මේ ලබාගත්තු ජීවිතේ දැන් චානක සේනානායක මහත්මයාගේ දැන් මේ 70 වෙනි ජන්මදිනේ. ඒ කියන්නේ වයස අවුරුදු 69ක් දැන් ඉවරයි. එතකොට මේ මනුස්සාත්ම භාවයක් ලබලා වයස අවුරුදු 69ක් ගත වෙච්ච කාලය තුල තමන්ගේ ජීවිතේ මොන මොන විදිහේ කුසල කර්මද තමන්ට කරගන්න අවස්ථාවක් ලැබුණේ කියලා අපි ප්‍රත්‍යවේක්ෂා කරලා බලනවා. ඒ වගේම තමන්ගේ ජීවිතේ මොන මොන විදිහේ කුසල ක්‍රියාවන්ද තමන්ට මග හැරුණේ. දන් දීම ගත්තහම ඒ ඒ කුසලය විවිධයි. අපි ගොඩක් වෙලාවට දන් දෙනවා කියලා කිව්වන් පස්සේ ආහාර පාන දන් දෙන්නට ඉදිරිපත් වෙනවා. ඒක අවශ්‍යයි. හැබැයි කෙනෙකුට වස්ත්‍ර දන් ඊළඟට ඉන්න හිටින්න වාසස්ථාන හදලා දීම සම්පූර්ණයෙන් ගයක් දොරක් හදලා දෙන්න බැරි වුණත් එහෙම නැති බැරි කෙනෙකුට පුළුවන් හැටියට උදව් කිරීම ඊළඟට ඒයට අවශ්‍ය බෙහෙත් තෙත් ආදිය පරිත්‍යාග කිරීම. ඊළඟට ඒ අයට අවශ්‍ය සුරක්ෂිත බව અભේදානය ලබා දීම. ඊළඟට ඒ අයට ධර්මෝපදේශ ලබා දීලා ගුණ නුවණ දියුණු කරගන්නට උදව් කිරීම. ආමිස දාන, ධර්ම දාන, અભේදාන කියන විවිධ පැතිවලින් අන් අයගේ ජීවිත සුවපත් කරන්නට විවිධ කුසල් දහම් අපේ ජීවිතේ හැකි පමණින් අපි සිද්ධ කරගන්නවා. ඒවත් විවිධ පැතිවලින්. එතකොට ඊළඟට සීලමය කුසලය අපේ ජීවිතයේ මේ ගෙවුණු අවුරුදු 69 තුල ජීවතාවක් ඒ කියන්නේ පංචශීලයේ කොච්චර දුරට ආරක්ෂා කරගන්නට පුළුවන් වුණාද ඊළඟට තමන්ට දවස් කීයක් අටසිල් රකින්නට පුළුවන් වුණාද දසසිල් රකින්නට පුළුවන් වුණාද ඉතින් ගිහියෙක් හැටියට අපි ඒව ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට ඒ ඒ ප්‍රමාණයට අපේ ජීවිත සුරක්ෂිතයි ඊළඟට භාවනාමය කුසලය දාන සීල භාවනා කියන මේ පින්කම් තුනනේ ප්‍රධාන ජීවිතේ. ඒතර භාවනාමය කුසලය අපේ ජීවිතේ අපි කොච්චර ප්‍රගුණ කරගෙන තියෙනවද? ඉතින් මෙච්චර කාලයක් මම භාවනා කරනවා කියලා දින කාලවකවානු නියම කරගත්තට වැඩක් නැහැ. ඒ භාවනාව තුළින් අපේ මනස කොච්චර සකස් වෙලා තියෙනවද? සිත කොච්චර ශක්තිමත් වෙලා තියෙනවද? එතකොට භාවනාව හැටියට අපි ප්‍රගුණ කළ යුතු වැඩ තුනක් තියෙනවා. මනසේ මතුවෙන දුර්ගුණ හඳුනාගෙන දුරු කිරීම, යහගුණ හඳුනාගෙන දියුණු කිරීම, ලෝක ධර්මතා තේරුම් අරගෙන ඒවට ඔරොත්තු දෙන්නට සිත පුහුණු කිරීම. එතකොට ඒ ප්‍රමාණයට තමයි අපේ භාවනාව සාර්ථකයි කියලා අපිට සෑහීමටපත් වෙන්න පුළුවන්. ඉතින් ඒව පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට ඕන ওই විදිහේ කුසල ක්‍රියාවන් අපි කොච්චර දුරට සිද්ධ කරගෙන තියෙනවා. එතකොට ඒ බඳු කුසල ක්‍රියාවන් කරන කරන තරමට මෙලවත් සුරක්ෂිත වෙනවා සසර ගමනත් සුරක්ෂිත වෙනවා ඒ ඒ ප්‍රමාණයට ඒක ළමා කාලෙද තරුණ කාලෙද මහලු කාලෙද කියලා වෙනසක් නැහැ අපිට හැකි හැම අවස්ථාවකම සලක්‍රියාවන්හි නිරත වෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ කොයිම අවස්ථාවකවත් කුසලය සුළු කොට තකන්නට එපා. මාප්පමඤ්ඤේත පුඤ්ඤස්ස නමන්තං ආගමිස්සති උදබින්දු නිපාතේන උදකුම්භෝපි පූරති පූරති ධීරෝ පුඤ්ඤස්ස තෝකතෝ කම්පියාචි පින්කම සැහැල්ලු කොට හිතන්නට එපා ඔය ඔය පින්කම මොකද්ද ඊට වඩා පින්කම් අපි ජීවිතේ කරගෙන තියෙනවා එහෙම නැත්නම් ඕහොමද පින්කම් කරන්නේ අපි ඔය වගේ පින්කමක් කළොත් ඊට වඩා හොඳට ඕක අපිට කරන්න පුළුවන් කියලා එහෙම සැහැල්ලු කොට හිතන්නට එපා පින කියන එක පුංචි උනත් වතුර බිඳුව බිඳුව වැටෙන තැනක අපි භාජනයක් තිබ්බොත් ඒ වතුර බිඳුව වලින් බඳුන පිරීතිරී යනවා වගේ අවදා හරි සතියකින් හරි මාසෙකින් හරි අවුරුද්දකින් හරි ඒ භාජනේ පිරෙනවා. වතුර බිඳුව බිඳුව වැටි. අන්න ඒ වගේ යම් කෙනෙක් පුංචි පුංචි කුසල ක්‍රියාවන් හරි නැවත නැවත සිද්ධ කරගත්තොත් ඒ තනත්තා කලක් යද්දී පිනෙන් පිරීතිරී යනවා. ඒ වගේම බුදුහාමුදුරෝ දේශනා කරන අකුසලයක් සුළු කොට හිතන්නට එපා. වතුර බිඳුව බිඳුව වැටිලා කවදා හරි බඳුනක් පිරෙන්න වගේ පුංචි පුංචි අකුසල් කරගත්තත් කලකදී නැත්නම් අකුසලෙන් පිරී පිරී. ආ මං ඉතින් ওই මහා පාපයක් කරන්නේ නැහැ නෝ මදුරුවෙක් මරණ එක, උකුණෙක් මරණ එක, මකුණෙක් මරණ එක ඕවා ඉතින් මහපව්කම් නෙමෙයිනේ. අපි අතින් ওই වගේ පොඩි දෙයක් නේ කරන්නේ කියලා හැල්ලු කොට හිතන්නට එපා. ඒ පුංචි පුංචි අකුසල් එකතු වෙනකොට ඒ තනත්තා පව්කම් වලින් පිරී යනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා එතකොට ওই මත්පැන් ටිකක් බොන එක අපි ඉතින් හැමදාම බේබද්දු වගේ බොන්නේ නැහැ නේ. ඔය ඉඳලා හිටලා පොඩ්ඩක් ওই මත්පැන් ටිකක් බිව්වොත්, පාටියකදී බිව්වොත්, උත්සවයකදී බිව්වොත් ඕක ඉතින් මහ දෙයක් නෙමෙයි. එහෙම සුළු කොට තකන්නට එපා. ඒවෙන් තමයි අනුක්‍රමයෙන් අපේ සිත පව්කම් වලට පෙළඹෙන්නේ. අපි බොරුවක් කිව්වට ලොකු බොරු කියන්නේ නැහැ පොඩි පොඩි බොරුවක් නේ කියන්නේ අපේ ආරක්ෂාව සඳහා. ඕක මොකද්ද කියලා එහෙම හිතන්නට එපා. ඒ පුංචි පුංචි පව්කම් එකතු වෙනකොට යම් දිනක මහ පව්කම් කරන්නට ඉතරත් අපෙනවා. ඒ නිසා කුසලයේවත් අකුසලයේවත් කුඩාය කියලා සැහැල්ලුවෙන් හිතන්නේ නැතිව කටයුතු කරන්නට කියලා බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළා. එතකොට මේ විදිහට අපට හැකි ප්‍රමාණයෙන් නැවත නැවත කුසල් දහම් සිද්ධ කරනකොට තමයි ඒ තනත්තාට පළවෙනි වතාවේ කුසලයක් කරනවට වඩා දෙවනි වතාවේ කුසලයක් කරනකොට ඒක වඩා නිවැරදිව වඩා ශක්තිමත්ව સિદ્ધ කරගන්නට අවස්ථාවක් ලැබෙනවා. ඇයි අර මුල් අවස්ථාවේ කරන ලද කුසලය ඒතනත්තාට උදව් වෙනවා දෙවැනි අවස්ථාවේ කුසල ඒක වාසනා ගුණය සහ කුසල බලය අපට උපකාරන වාසනා ගුණය කියන්නේ පුරුද්ද. දැන් සාමාන්‍ය විවාහයේදී වාසනා ගුණය කියන්නේ ලාභී බවනේ. බුදුදහමේ වාසනා ගුණය කියලා කියන්නේ ලාභී බව කියන එක නෙමෙයි හොඳ හෝ නරක හෝ ඇබ්බැහිය පුරුද්ද. දැන් ඔය සාමාන්‍යයෙන් කියන්නේ අනේ මනුස්සයාට පිංකම කරගන්න වාසනාවක් නැහැ. ඒක හරීම නිවැරදි කතාවක්. ඒ කියන්නේ කෙනෙකුට පිංකම් කරගන්න කොච්චර අවස්ථා තිබුණත් වාසනා ගුණය නැත්තම් ඒකට හිත් දෙන්නේ නැහැ. දැන් අපි හිතමු බණක් අහන්න අවස්ථාව තියෙනවා. ආරාධනාත් කරනවා. ඒ වුණාට එන්න හිතෙන්නේ නැහැ. ඇයි ඒ? සසරේ බණ අහලා පුරුද්දක් නැහැ. ඊළඟට සිල් සමාදන් වෙන්න ඕන තරම් අවස්ථා තියෙනවා. ආරාධනා කරනවා. පසුබිම තියෙනවා. ඔක්කොම නිදහස හදලා දෙනවා. බරපතල වැඩක් වගකීමක් කියලා පොයේ දවසට ඇත්තේ නැහැ. ඕන තරම් ඒවා කරන්න කාල වේලාව තියෙනවා. හැබැයි ඒකට යොමු වෙන්න ඇයි ඒ වාසනා ගුණය නැහැ. ඒකට සාංශාරික හුරුව නැහැ. සසරේ හුරුවත් නැහැ මේ ජීවිතේ හුරු වෙලත් නැහැ. ඊළඟට භාවනා කරගන්නට ඕන තරම් අවස්ථා තියෙනවා. භික්ෂුන් වහන්සේලා ඇසුරු කරමින්, කල්යාණ මිත්‍රයන් ඇසුරු කරමින් ධර්මයේ ප්‍රගුණ කරන්න, දහම් පොතපත කියවන්න. ඒවට අවස්ථා තිබුණට ඒකට යොමු වෙන්නේ නැහැ. ඒයි වාසනා ගුණේ නැති නිසා. අම්මා තාත්තට උදව් කරන්න, අසරණයින්ට පිහිට වෙන්න ඕන තරම් මිල මුදලුත් තියෙනවා, හැකියාවක් තියෙනවා. එහෙම අවස්ථාත් එළමෙනවා. හැබැයි කරන්න හිත දෙන්නේ නැහැ. ඇයි ඒ වාසනා ගුණය නැති නිසා. මේ විදිහට ජීවිතේ අපට හොඳ දේවල් කරන්නට වාසනා ගුණය අවශ්‍ය වෙනවා. වාසනා ගුණය කියලා කියන්නේ සාංශාරික පුරුද්ද. සාංශාරික පුරුද්ද කියවම පෙර ආත්මවල පුරුද්ද විතරක් නෙමෙයි. සසර කියන්නේ මේ ජීවිතයත් එක්ක. පෙර භවවල හුරුව නිසා මේ ජීවිතේ අපි එකට පෙළඹෙනවා. මේ ජීවිතේ නැවත නැවත ඒවා සිද්ධ කරනකොට යලි යලි එම කුසල් දහම් කරන්නට අපි තුල පෙළඹවීමක් ඇති ඒ නිසා පින්කම් නැවත නැවත සිද්ධ කරනකොට ඒ තුලින් වාසනා ගුණයක් ඇති වෙනවා. ඒ විතරක් නෙමෙයි ප්‍රබල පුණ්‍ය ශක්තියක් ගොඩ නැගෙනවා. අර නැවත නැවත කුසල ක්‍රියාව කරනවන මුලින් කළාට වඩා හොඳට දෙවෙනි පින්කම කරන්න ඊට වඩා හොඳට තුන්වෙනි පින්කම කරන්න. එහෙම කරනකොට අපට දැනෙන දෙයක් තමයි අපි පින්කමක් කරන්න ඕන කියලා හිතූ ගමන්ම ඒකට අවශ්‍ය ධනය, බලය, පිරිවර, නිරෝගීකම, පාරිසරික සහයෝගය සියල්ලම අපට ලැබෙනවා. එතකොට තමයි සමහරු කියන්නේ හාමුදුරනේ පින්කම කරන්න හිතනකොට නම් කරගන්න පුළුවන් වෙයිද කියලාවත් හිතුවේ නැහැ. හැබැයි අත ගැහුවට පස්සේ නොහිතූ විදිහට හැමෝගෙම සහයෝගය ලැබුණා. හොඳින් ඒක කරන්න පුළුවන් වුණා. ඇයි ඒ? පෙර සසරෙත් ඉබඳු පින්කම් කරලා තියෙනවා ඒ කලින් කරපු කුසල්වල ශක්තිය අපට උදව් වෙනවා මේ කුසලයේ කරන්න. ඒක තමයි නැවත නැවත කුසල් කිරීමේ වටිනාකම. ඊළඟට දැන් ඔය සමහර බුද්ධ ශාසනවල ඇතැම් කතාවල කියවෙන්නේ ලක්ෂයක් මහරහතන් වහන්සේලාට එකවර දන් දුන්නා කියලා. දසලක්ෂයක් මහරහතන් වහන්සේලා දන් දුන්නා. අපිට මේ ලක්ෂයක් මිනිසුන්ට කණ්ඩ දෙන එකවත් හිතා ගන්න බෑනේ. එතකොට උදේවරු ඇතුළත ඉර හැරෙන්න කලින් අර ලක්ෂයක් දෙනාට දානෙ බෙදන්න ඕන. දානෙ සකසලා. එතකොට මෙහෙම කරන්න කොච්චර ශක්තියක් තියෙනවද? ඒ කුමක් නිසාද? පෙර ආත්ම භාවවල එක හාමුදුරුන් නමකට දන් දීලා දෙන්නෙකුට, පස් දෙනෙකුට, දහ දෙනෙකුට, සියක් දෙනෙකුට, දහස් දෙනෙකුට මෙහෙම දීලා දීලා නැවත නැවත හුරු කරගත්තාම ඒ ශක්තිය තමයි ලක්ෂයක් භික්ෂුන් වහන්සේලාට දන් දෙන්න ඕන කියලා සිතූ සැනින් ඒකට අවශ්‍ය පිරිස ඉදිරිපත් වෙනවා, ද්‍රව්‍ය ලැබෙනවා, කාලය කළමනාකරණය කරගන්න පුළුවන් වෙනවා. හැමදේම නොසිතූ ආකාරයෙන් කරන්නට පුළුවන්. ඇයි නැවත නැවත කුසල් කිරීමේ අයි. එතකොට මේ විදිහට එක පැත්තකින් වාසනා ගුණය හුරුව පුරුද්ද බලපාන අනිත් පැත්තෙන් ඒ කරන කුසල ක්‍රියාව ඊළඟ කුසල් ශක්තිමත්ව කරන්න උදව් වෙනවා. දැන් සමහර කෙනෙක් කුසල් වලට අත ගැහුවාම ඒක කරගන්න දහසක් බාධක එනවා. ඉතින් එතකොට ගොඩක් දෙනා කරන්නේ ඒව අතහැරලා දාන එක. ඔන්න අද ඉඳන් මම ගෙදර පහන තියලා බුදුන් වඳිනවා කියලා පටන් ගත්තාම රටේ නැති ප්‍රශ්න ඔන්න කරපිටට පැටවෙනවා. ඊට පස්සේ ඉතින් ගිහිල්ලා කොතනකින් හරි ශාස්ත්‍රයක්වත් ඇහුවොත් කියන්නේ පහන තියෙන එක නවත්තන්න ඕක තියන්න පටන් ගත්තට පස්සේ තමයි මේ ප්‍රශ්න ඇති. කතාව ඇත්ත. පහන තියන්න පටන් ගත්තට පස්සේ තමයි ඒ ගැටලුව ටික මතුවෙන්නේ. ඇයි ඒක හුරු වෙලා නැහැ. ඒකට සසරේ වාසනා ගුණය නැහැ. ඒ නිසා ඒක කරන්න පටන් ගත්ත ගමන් රටේ තියෙන බාධක ඔක්කොම එනවා. ඒක නොකරන තැන. හැබැයි ඒක කොහොම හරි දරාගෙන අමාරුවෙන් හරි කරගෙන ගියොත් තමයි අර සියලු බාධක දුරු වෙලා ඒක කරගෙන යන්න හයිය හැදෙන්නේ. ඉතින් අපි කරන්නේ බාධකයක් එනකොට අර කතහැරලා ගන්න. මේ පෝය 12 කොහොම හරි මං සිල් සමාදන් වෙනවා කියලා අදිෂ්ඨාන කරගෙන එක පෝයක් සිල් අරගෙන දෙවෙනි පෝය සිල් ගන්න යනකොට ඔන්න අසනීප වෙනවා මොකක් හරි අහකම යන දෙයක් කඩාපාද. එතකොට ඒක කරගන්න මගේ හැරෙනවා ඊට පස්සේ අර බාධකෙත් නැහැ මොකුත් නැහැ. ඇයි ඒකට හුරුව නැති නිසා, හයිය නැති නිසා. ඉතින් එහෙම අවස්ථාවල අපි කොහොම හරි අමාරුවෙන් හරි ඒක කරගෙන යන්න උත්සාහ කරනවා. ටිකක් භාවනා කරනවා කියලා උනන්දු වෙනකොට ඒකට මොකක් හරි බාධකයක් එනවා. ඒ එන බාධක වලින් ප්‍රබලම බාධකය තමයි අපේ මානසික බාධකය. බාහිර බාධක, ස්වභාවික බාධක, පුද්ගල බාධක අපිට ඕන තරම් වළක්වා ගන්න පුළුවන්. හැබැයි අපේ මනසින් එන ක්ලේශ බාධක අපේ සිතෙන් මේකට අධෛර්යමත් වෙනවා. අපේ සිතෙන් මේකට නොහැකියාවන් මතුවෙනවා, නීවරණ මතුවෙනවා. එතකොට ඉක්මනින්ම අපි ඒදේ අතහැරලා දානවා. හැබැයි අපි ඒක මනසේ දුර්වලකමක් කියලා පිළිගන්නට සූදානම් නෑ. ඒක බාහිර හේතුවක් නිසා එහෙම උනේ. භූත බලපෑමක් නිසා, අනිත් අය කොඩි වින කරපු නිසා, එහෙම නැත්නම් මායාවේ බලපෑම නිසා මේ මොකක් හරි කතන්දර අපි ඒකට හේතු කරනවා. ඒක අපේ මනසේ දුර්වලකමක් කියලා අපි පිළිගන්නට සූදානම් වෙන්නේ නෑ. ඉතින් අන්න ඒ විදිහට බුදුරජාන් වහන්සේ දේශනා කරන කුසලය නැවත නැවත කරනකොට ඒකට වාසනා ගුණයක් ඇති වෙනවා ශක්තිය වැඩි. ඒ වගේම තමයි අකුසලය. අකුසලයක් නැවත නැවත අපි අතින් සිද්ධ වෙනකොට ඒකට වාසනා ගුණයක් සහ අකුසල ශක්තියක් ගොඩනැගෙනවා. අකුසල වාසනා ගුණය කියන්නේ අකුසලයක් කරන්න අත ගහපු ගමන් මිල මුදල් ලැබෙනවා, පිරිවර එකතු වෙනවා, කාය ශක්තිය ලැබෙනවා පරිසර සහයෝගය ලැබෙනවා කිසි කෙනෙකුට වළක්වන්න බැරි වෙන අර අකුසලයේ කරන්නකොට. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් දේවදත්ත හාමුදුරුව බුදුහාමුදුරන්ට ගලක් පෙරලවන්නේ. වෙන කෙනෙක් ওই ගල පෙරලන්න ගියා නම් ඒක කරන්න හම්බ වෙන්නේ මොන පැත්තකින් හරි බාධා එනවා. හැබැයි දේවදත්ත හාමුදුරුව ඒක කරනකොට දෙවියන්ට නවත්තන්න බෑ, බ්‍රහ්මයින්ට නවත්තන්න බෑ, රජුට නවත්තන්න බෑ, මිනිස්සයින්ට නවත්තන්න බෑ, හාමුදුරුවන්ට නවත්තන්න බෑ. ඒතර දේවදත්ත හාමුදුරන්ට ඒක කරන්න ගිහින් මොකොත් කරදරයක් අනතුරක් වෙන්නේත් නැහැ. සබාධමෙන් බාධාවක් එන්නේත් නැහැ. බුදුහාමුදුරන්ට එතනට නොයඩ ඉන්නත් බෑ. ඇයි ඒ? කල්ප ගණනක් සසරේ බෝසතාණන් වහන්සේ සමග හැප්පිලා හැප්පිලා ගැටිලා ගැටිලා නැවත නැවත එකම කර්මය සිද්ධ කරගෙන ඒ බඳු කර්මයක් කරන්නට පුරුවක් හදායි. වාසනාව ඊළඟට මුලින් මුලින් කරපු අකුසල කර්මය ඊළඟ ඊළඟ කරන අකුසල කර්මයට සහාය වෙනවා. එතකොට ඒකට අත්ත ගහපු ගමන්ම ඕන තරම් ඒකට සමාජයෙන් සහයෝගය දැන් අවුරුදු 30ක යුද්ධයක් අපේ රටේ තිබුණා. එතකොට ඒකට මුල් වෙච්ච අය ඒ මනුස්ස ඝාතන කරන්න පටන් ගත්තට පස්සේ ලෝක ප්‍රසිද්ධ වුණා. එතකොට ඒ ඒ හිටපු දමිල නායකයන් ඒවා කරන්න පටන් ගත්තට පස්සේ ඔවුන් වෙනුවෙන් මරාගෙන මැරෙන්න කී දෙනෙක් ඉදිරිපත් වුණාද? ඔවුන් වෙනුවෙන් මුදල් එකතු කරන්න කී දෙනෙක් වට? ඔවුන්ගේ ආරක්ෂාව සඳහා කීයක් සංවිධාන බිහි වුණා? එතකොට ඒ LTT සංවිධානය ගොඩනගලා අර විදිහට මනුෂ්‍ය ඝාතන කරන්න පටන් ගත්තට පස්සේ ඔවුන් රකින්න, ඔවුන්ට උදව් කරන්න, ඔවුන්ට මුදල් එකතු කරන, ඔවුන් වෙනුවෙන් දීපුතන් ඇයි ඒ සසර ගමනේ ඒ බඳු අපරාධ කරලා කරලා පළපුරුද්ද වාසනා ගුණේ ශක්තිය හදාගෙන එනකොට එහෙම දෙයකට අත ගහපු ගමන් හැම පැත්තෙම සහයෝගය ලැබෙනවා. එතකොට ඒක නවත්තන්න බෑ. දැන් අපිට අදත් පේන්නේ සමහර දේශපාලනඥයෝ එහෙම මේ මහ දවල් ලෝක ප්‍රසිද්ධ හොරකම් කරනවා. හැබැයි කිසිදාක අල්ලන්නත් බෑ, දඩුවම් දෙන්නත් බෑ. රටේ නීති තිබුණත්, ලෝකෙම නීති තිබුණත් ඒ මොකකටවත් හසු කරලා දඬුවම් දෙන්න කොහොමවත් ක්‍රමයක් සැකසෙන්නේ ඇයි සැකසෙන්නේ නැත්තේ? ඒ සසරේ ඒව කරලා අර දේවදත්ත හාමුදුරුවන්ට වගේ ඒකට හයිය හදාගෙන තියෙනවා. ඒ නිසා ඒක කරනකොට ඒකට හැම පැත්තෙම සහයෝගය ලැබෙනවා. සියලු දෙනාගේ සහයෝගය ලැබෙනවා ඒක කරගෙන යන්න. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මාප්පමඤ්ඤේත පාපස පාපය කුඩා කොට සුළු කොට හිතන්න එපා පුංචි පුංචි පව්කම් හරි කරගත්තාම එතනත්ත කලක් යනකොට ඒ පාපයෙන් වාසනා ගුණයක් හැදෙනවා. ඒකෙන් ඇබ්බැහියක් හැදෙනවා. එතකොට ඒකෙන් ගැලවෙන්න බැරි වෙනවා. පාපයෙන් පිරෙන්න පටන් ගන්නවා. කුසලය සුළු කොට තකන්නට එපා. පුංචි පුංචි කුසල් හරි නැවත නැවත කරනකොට ඒකෙන් වාසනා ගුණයක් හැදෙනවා. ඒකෙන් ඇබ්බැහියක් හැදෙනවා. ඒකෙන් කුසල ශක්තියක් ගොඩ නැගෙනවා. එතකොට තමයි තමන්ගේත් අනුන්ගේත් යහපත පිණිස අපිට බොහෝ දේවල් කරන්න පුළුවන්. ඉතින් එතකොට අපේ ජීවිතේ දැන් 70 වෙනි ජන්මදිනේ එනකොට අපි ටිකක් ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න ඕන විටින් විට දැන් අවුරුදු 69ක් මේ ලෝකේ මිනිස්සෙක් හැටියට ජීවත් වුණා. මේ 69 තුල මගේ ජීවිතේ කොච්චර අකුසල් සිද්ධ වෙලා තියද කොච්චර අකුසල් වලින් මම වළකින්නට උත්සාහ කරලා තියෙනවා. ඒ වගේම ඒ අකුසල් වලින් වළකිනවා වගේම සිදුවෙච්ච අකුසල් යට කරගන්න මම මොන මොන විදිහේ කුසල ක්‍රියාවන් කරලා තියෙනවා. ඊළඟට පුංචි පුංචි කුසල ක්‍රියාවන් හරි මගේ ජීවිතේ කොච්චර මම නැවත නැවත සිද්ධ කරගෙන තියෙනවා. කුසලයෙන් කොච්චර බලවත් වෙලා තියෙනවා. අන්න ඒ ප්‍රමාණයට තමන් සුරක්ෂිතයි කියලා තමන්ට සතුටු වෙන්නට පුළුවන්. ඒ ඒ ප්‍රමාණයට තමන් සුරක්ෂිතයි. දැන් බුදුරජාණන් වහන්සේගෙන් එක්තරා අවස්ථාවකදී මහානාම ශාක්‍ය රජතුමා අහනවා ස්වාමීනි කෙනෙක් හදිස්සිය මැරුණොත් කොහෙද උපදින්නේ? එතකොට බුදුහාමුදුරුව අහනවා මහානාම යම් ගහක් යම් දිශාවකට බර වෙලා නැවිලා පවතිනවා නම් ඒ ගහ මුලින් කැපුවොත් හරි ගැලවුණොත් හරි මොන පැත්තටද වැටෙන්නේ? අතර මහා නාම ශාක්‍ය රජුරෝ කියනවා ස්වාමීනි ඒක වැටෙන්න වැඩිපුර ඉඩ තියෙන අර නැවිලා තිබුණු පැත්තට. බුදුහාමුදුරෝ දේශනා කරන අන්න ඒ වගේ තමයි මහා නාම යම් කෙනෙකුගේ ජීවිතේ බහුලව යම් පැත්තකටද නැඹුරු වෙලා තියෙන්නේ ඒ තනත්තා හදිස්සිය මැරුණොත් ඒ බඳු ජීවිතයක් තමයි ඊළඟ භවයේ ලබන්න වැඩිපුර ඉඩකඩ තියෙන්නේ. අපේ ජීවිත අපි කුසලයටද වැඩිපුර බර කරගෙන තියෙන්නේ අකුසලයටද? ඒ කුසලයන් අතරින් මොන විදිහේ කුසලයකටද? ඥාන සංප්‍රයුක්තව නුවණින් කරන කුසල් වලටද? එහෙම නැත්නම් තෘෂ්ණා මූලිකව කරන ඒවා. ඒ අනුව තමයි අපි හදිසියේ මරණයටපත් වුණොත් ඊළඟ භවය තීරණය ඊළඟට දැන් ඔය පව්කම් වලින් වැළකීම කුසල් කිරීම කියන කාරණය මත යම් ප්‍රමාණයකට අපේ ජීවිත සුරක්ෂිත වෙනවා. දුක් අඩු කරගෙන සුවපත්ව ජීවත් වෙනවා. හැබැයි අපි අර මුලින් කිව්වා වගේ සම්පූර්ණයෙන් අකුසල් වලින් වැළකුණත් සම්පූර්ණයෙන් කුසල් කළත් සියලු පීඩාවන්ගෙන් නිදහස් වෙන්න බෑ. ඇයි හැම පීඩාවක්ම එන්නේ අකුසලය නිසාම නෙමෙයි. එහෙනම් මොකක් නිසාද? නිවැරදිව හිත හදාගෙන නැති නිසා. දේවල් වලට ඔරොත්තු දෙන්න හයිය නැති වෙනකොට අපිට ජීවිතේ බොහෝ මානසික පීඩා එනවා. කායික පීඩා අඩු කරගන්න පුළුවන් අපිට කුසල් කරලා අකුසල් වලින් වැළකීලා. හැබැයි චිත්ත පීඩා අඩු කරගන්න අකුසල් වලින් වැළකීලා කුසල් කරපු පමණට බෑ. අපේ හිත පුහුණු කරන්නට. හිත පුහුණු කරන පුහුණු කරන ප්‍රමාණයට. දැන් අපි අර මුලින් කිව්වා වගේ අප්‍රිය අමනාප දේවල් සිද්ධ වෙනකොට අපිට තරහ එනවා. හිත නරක් වෙනවා. හිතට පීඩා ඇති වෙනවා. ඒක කුසල් කළා කියලා වළක්වන්න බෑ. ප්‍රියමනාප දේවල් අහිමි වෙනකොට අපේ හිතට පීඩා ඇති ඒක කුසල් කළා කියලා විතරක් නවත්තන්න බෑ. බලාපොරොත්තු වෙච්ච දේවල් අහිමි වෙනකොට බලාපොරොත්තු කඩ වෙනකොට අපිට ලොකු කම්පනයක් ඇති ඒක පිංකම් කළා කියලා විතරක් නවත්තන්න බෑ. ඒ සඳහා අපේ සිත ශක්තිමත් කරගන්න ඕන කොහොමද? එළඹෙන දෙයට ඔරොත්තු දෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිත පුහුණු කිරීමේදී අපි වැඩ තුනක් කරන්නට ඕනේ. අපි අර මුලින් කිව්වේ භාවනාවයි කියන්නේ. මනසේ මතුවෙන දුර්ගුණ හඳුනාගෙන දුරු කිරීම, යහගුණ හඳුනාගෙන අවදි කිරීම, ලෝක ධර්මතා තේරුම් අරගෙන ඒවාට ඔරොත්තු දෙන්නට සිත පුහුණු කරගන්න. ඒ කියන්නේ යමක් සිද්ධ වෙනකොට ඒ සිදුවීමට අදාළව අපේ මනසේ දුර්ගුණයක් නම් මතුවෙන්නේ. ඒ කියන්නේ අපේ මනසේ කෝපය මතුවෙනවා නම්, ඊර්ෂ්‍යාව මතුවෙනවා නම්, පසුතැවීම මතුවෙනවා නම්, භීතිය මතුවෙනවා නම්, ශෝකය මතුවෙනවා නම්, ඒ ඔක්කොම මොනවද අපේ මානසික දුර්වලකම්. අපි අපි සන්තක දෙයක් අහිමි වුනහම අපට ඒකෙන් ලොකු දුකක් මානසික කඩාවැටීමක් එනකොට අපට හිතෙන්නේ ඒක අහිමි වෙච්ච නිසායි එහෙම වෙන්නේ කියලා. නෑ අහිමි වීම නිසා නෙමෙයි ඒකට ඔරොත්තු දෙන්න මනස සකස් කරගෙන නැති නිසා. දරා ගැනීමේ ශක්තිය පුහුණු කරගෙන නැති නිසා. තව කෙනෙක් වැරද්දක් කළාම අපේ හිත කුපිත වෙනකොට අපිට හිතෙන්නේ ඒ තැනත්තා වැරද්ද කරපු නිසායි මට තරහ ගියේ. නෑ වැරද්ද කරපු එක වෙනම කාරණයක්. එතනදි තරහ ගියේ ඒ ගැන හිතපු විදිහ. අපේ සිත පාලනය කරගන්න පුරුදු වෙලා නැති නිසා. නිසා අපි ටිකෙන් ටික වෑයම් කරන්නට ඕනේ. ලෝකයට අපේ දුර්වලකම් ලෝකයට පවරන්නේ නැතිව අපි කොහොමද ලෝකය කොහොම වුණත් අපේ මනස ශක්තිමත් කරගන්න. ඉතින් අපේ මනස ශක්තිමත් කරගන්න බැරි වුණොත් මේ ජීවිතේ මේ ලබාගත් මනුස්ස ජීවිතය මනුස්ස කියන්නේ මනසින් උසස් බව. අනිත් කොයි දේ කළත් වැඩක් නැහැ. සිත ශක්තිමත් කරගන්නට නොහැකියි. දැන් බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ අවුරුදු 100ක් ජීවත් වුණා. අවුරුදු 100ක් අපිට දැන් වයස අවුරුදු 70යිනේ. එතකොට අවුරුදු 100ක් අපිට ජීවත් වෙන්න නිරෝගීව අවස්ථාව ලැබුණොත් ඒක ලොකු භාග්යයක්. හැබැයි එපමණකින් ජීවිතයක් අර්ථවත් වෙන්නේ ජීවිතය අර්ථවත් වෙන්නේ ජීවිතයේ අර්ථය වෙනයි වටිනාකම වෙනයි. වටිනාකම කියන්නේ එකක් අර්ථය කියන්නේ තවත් එකක්. වටිනාකම කියන්නේ මොකද්ද? දැන් අපේ ජීවිතවල දැන උගත්කම් හැකියාවන් නිරෝගී සම්පත්තිය දීර්ඝායස පරිවාර සම්පත්තිය මේ මේ හැම දෙයකින්ම අපේ ජීවිතේ පෝෂණය වෙනකොට සුවපත්ව හොඳ වටිනා ජීවිතයක් ගත කරන්න පුළුවන්. හැබැයි ඔක්කොම කරලා මැරිලා යනකොට අපි දුගතියක නම් උපදින්නේ මනස දුර්වල කරගන්න මනස ශක්තිමත් නැතිනම් ඒ ලබාගත් මනුස්ස ජීවිතය අර්ථශූන්‍යයි. ඒ නිසා අපට මේ ජීවිතේ රහත් වෙන්න සෝවාන් වෙන්න බැරි වුණත් අපි උත්සාහ කරන්න ඕන අවම වශයෙන් මේ ලෝකෙට ආවට වඩා ශක්තිමත් සිතකින් නික්මයන්. මහා ලොකු දෙයක් කරන්න බැරි වෙන්න පුළුවන්. එකවර අපට රහත් වෙන්න සෝවාන් වෙන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි අපි හැමෝටම පුළුවන් මොකද්ද මේ ජීවිතේට ආවට වඩා ස්වල්ප මාත්‍රයකින් හෝ අපේ සිත ශක්තිමත් කරගෙන නික්මෙන්න. ඒ සඳහා මම මගේ මනස කොච්චර කොච්චර දුරට සවිමත් කරගෙන තියනවද මේ වසර 69ක් ඇතුළත අවුරුදු 69ක් මේ ජීවිතේ ජීවත් වෙනකොට ඒ අවුරුදු 69 ඇතුළත මම කොච්චර හිත ශක්තිමත් කරගෙන තියනවද ඒ හිත ශක්තිමත් වෙන්නේ අර විදිහට දුර්ගුණ අඩු කරගත්තු පමණට කෝපය ద్వේෂය ඊර්ෂ්‍යාව මාන්නය අඩු වෙන අඩු වෙන තරමට හිත ශක්තිමත් ඉවසීම කරුණාව මෛත්‍රිය පරිත්‍යාගය අදිෂ්ඨානයේ වීර්ය සිහිය ප්‍රඥාව වැඩි වෙන වැඩි වෙන තරමට සිත ශක්තිමත්. ලෝක ධර්මතා ලෝක ධර්මතා කියන්නේ අපිට වෙනස් කළ නොහැකි දේවල්. අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව ඒවා තේරුම් අරගෙන ඒවට ඔරොත්තු දෙන්න සිත පුරුදු කරන තරමට අපේ සිත ශක්තිමත් හැබැයි අපේ මනසේ දුර්වලකම් අපිට දුරු කරගන්න හුඟා අමාරු වෙන්නේ මොකක් නිසාද? අපි හිතන ඒවා අනුන්ගේ වැරදි නිසායි ඇති වෙන්නේ. තරහ ගන්න ඇයිද කියලා හොත් අනිත් කෙනාගේ වැරද්ද නිසා තමයි මට තරහ එහෙම දකින තාක්කල් අනිත් කෙනා හදන්න හදනවා මිසක් මගේ හිත හදාගන්න උත්සාහ ගන්නෑ. එතකොට ලෝකෙ හදන්න දඟලනවා. අනිත් කෙනත් එක්ක ගැටෙනවා. හැබැයි තමන්ගේ හිත සකස් කරගන්න වෑයම් කරන්න. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕනේ අනිත් අයගේ අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. හැබැයි ඒක දැකලා මගේ හිත රිදෙනවා නම් ඒක මගේ මනසේ දුර්වලකම. දරුවා වැරද්දක් කරනකොට ඒක දරුවාගේ වැරද්දක්. ඒ වරදින් දරුවා මුදව ගන්නවා. ඒක හරි. හැබැයි දරුවා කරන වැරද්ද දැකලා මගේ හිත රිදෙනවා නම් ඒක දරුවාගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක මගේ මනසේ ප්‍රශ්නයක්. ඒ නිසා දරුවා වරදින් මුදවා ගන්න එකට වෙනම වෑයම් කරන්න ඕන. මගේ හිත සකස් කරගන්න වෙනම වෑයම් කරන්න ඕන. මේ දෙක වැඩ දෙකක්. එහෙම තේරුම් ගත්තොත් විතරයි අපිට හිත ශක්තිමත් කරගන්න පුළුවන්. ඊළඟට ಗುಣ දියුණු කරනකොට අපි හුඟක් වෙලාවට ඒ අපේ ಗುಣ විනාශ කරගන්නවා අනුන් නිසා. ආ නෝනා එහෙමනම් මම විතරක් මොකටද එහෙම කැප වෙන්නේ? මහත්තයා එහෙමනම් මම විතරක් කැපකිරීම කරන්නේ මොකටද? අම්මා තාත්තයි වට උනන්දු වෙන්නේ නැත්නම් මම විතරක් මොකටද? දරුවෝ එක ගැන සැලකිලිමත් වෙන්නේ නැත්නම් මම විතරක් මොකටද පීඩා වෙන්නේ? ඒතර රටේ ලෝකේ දේශපාලනඥයෝ හැමෝම හොරකම් කරනවා. අපි විතරක් මොකටද ධාර්මික වෙන්නේ? අපි විතරක් මොකටද පරිත්‍යාගශීලී වෙන්නේ? එතකොට මොකද වෙන්නේ? අනුන් හිලව්වට තියලා තමන්ගේ සත්පුරුෂකම්, මනුස්සකම්, ගුණ යහපත්කම් තමන් නැති කරගන්න. ඉතින් අනුන් කරන ඒවා විපාකයේ විඳින්න. අනුන් තමන් කරන එකේ විපාකයේ විඳින්න වෙන්නේ තමයි. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ අත්තානං චේ පියං ජඤ්ඤා. තමන් තමන්ට ආදරේන. තමන් රැකගන්න. ඒකට අනුන් හිලව් කරලා අහවලා මෙහෙම නිසා මාත් මෙහෙම කරනවා කියලා එහෙම තමන්ගේ සත්භාවයන් විනාශ කරගන්න නැතුව හැකි පමණින් තමන්ගේ යහගුණ අවදි කරගන්න කොමකටද මෙලවත් පරලවත් තමන් සුරක්ෂිත කරගන්න. ඊළඟට ලෝක ධර්මතා තේරුම් අරගෙන ඒවට ඔරොත්තු දෙන්න සිත පුහුණු කිරීම. දැන් අනිත්‍යයි කියන බව අපි දන්නවා. නමුත් තමන්ගේ සමීපතම මේ යනකොට අපට දුක හිතෙනවා. අනාත්මයි කියලා අපි දන්නවා. හැබැයි අනිත්‍යයි අපට ඕන විදිහට කටයුතු කළේ නැත්නම් අපට තරහය. ඇයි ඒ ලෝක ධර්මතාවයන් දැනගෙන තිබ්බට ඒවට ඔරොත්තු දෙන්න සිත පුරුදු කරගෙන නැහැ. ඒතකොට ඇයිද පුරුදු වෙලා නැත්තේ? සසරෙත් අපි ඒවට පුහුණු වෙලා මදි. ඒ නිසායි මේ ජීවිතේ පීඩා විඳින්න වෙන්නේ. ඉතින් මේ ජීවිතෙත් සිත පුහුණු කරගත්තේ නැත්නම් ඊළඟ භවෙත් ওই පීඩාවම තමයි විඳින්නේ. ඒ නිසා කයට පැමිණෙන පීඩා අඩු කරගන්න අපි අකුසල් වලින් වැළකීලා අකුසල් කරන්නට ඕනේ. සිතට එන පීඩා අඩු කරගන්න අපි එන දෙයට ඔරොත්තු දෙන්නට සිත පුහුණු කරන්න. එනිසා ඔය වැඩ දෙකම අවශ්‍යයි. සබ්බ පාපස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපන. ඔය වැඩ තුන තමයි බුදුරජාණන් වහන්සේලා අපට දේශනා කරන්නේ. මේ ලබාගත්තු ජීවිතය අර්ථවත් කරගන්නට මෙලව පරලව සුරක්ෂිත වීම පිණිස අප විසින් හැකිතාක් වරද අකුසලය දැනගත් තැන එකෙන් වළකින්නට ඕන සිදුණු අකුසල් වල විපාකේ යටපත් කරන්න සුදුසු කුසල් කරන්නට ඕන ඒ වගේම කරන කුසලයේ නැවත නැවත කරන්න ඕන කුමක් නිසාද ඒකේ වාසනා ගුණයක් සහ කුසල ශක්තියක් ගොඩනගාගෙන නැවත නැවත ප්‍රබලව කුසල් දහම් සිද්ධ කරන්න එතකොට ඒ අකුසල් වලින් වැළකීමෙන් සහ කුසල් කිරීමෙන් අපට මෙලවත් පරලවත් සුවපත් වූ ජීවිතයක් පවත්වන්න පුළුවන් හැබැයි සිත රිදෙන එක නවතින්නේ නැහැ ඒකෙන්. සිත රිදෙන එකෙන් චිත්ත පීඩාවෙන් වළකින්න නම් අපේ සිත පුහුණු කරන්නට ඕන දුර්ගුණ අඩු කරමින් යහගුණ වැඩි කරමින් ලෝක ධර්ම වලට ඔරොත්තු දෙන්නට අපේ සිත සතන් ප්‍රගුණ කරන්න මේ විදිහට ළමා කාලේ තරුණ කාලේ සහ වෘද්ධ සමය දැන් ඉතින් අපි වයසයිනේ දැන් අපට පුරුදු කරන්න බෑනේ කියලා. එහෙම උකටලී වෙන්න සුදුසු නැහැ. කය වයස්ගත උනායි කියලා සිතට ප්‍රශ්නයක් නෑ සිත වයසට යන්න යන්න තමයි හිත ಗುಣධම් වඩන්න හොඳට පරිණත වෙන්නේ ජීවිතයේ අත්දැකීම් ලබන ළමා කාලේ තරුණ කාලේ වගේ නෙමෙයි දැන් තමයි අපිට ජීවිතයේ අසාරත්වය හොඳට වැටහෙන්නේ වයස්ගත වෙනකොට ඇස්පෙනීම අඩු වෙනවා කන් ඇහිම අඩු වෙනවා ඇඟ දුර්වල වෙනවා එතකොට ජීවිතයේ යථාර්ථය ජරාපි දුක්ඛෝ ව්‍යාධිපි දුක්ඛං මරණම්පි දුක්ඛං ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, ප්‍රිය විප්‍රයෝග දුක, අප්‍රිය සංප්‍රයෝග දුක, බලාපොරොත්තු කඩවීමේ දුක මේ හැම දෙයක්ම අපේ ජීවිතයට අත්විඳින්න අත්විඳින්න මේක තමයි ජීවිතයේ යථාර්ථය කියන එක වැටහෙන්නේ. ඒක වයසට යන්න යන්න තමයි මේ අත්දැකීම් බහුල වෙන්නේ. එතකොට අපි දැන් වයෝවෘද්ධයි අපි දුර්වලයි කියලා මේ ධර්මයේ ප්‍රගුණ කිරීම පැත්තකට දාන්නේ නැතිව අපි වෑයම් කරන්නට ඕන හැකිතාක් ඒ අත්දැකීම් පාදක කොටගෙන ලෝක ධර්මයන්ට ඔරොත්තු දෙන්නට සිත පුහුණු කරගන්න එහෙම කරන තැනැත්තා මෙලවත් පරලවත් සුරක්ෂිත කරගත්ත වෙනවා ඒ නිසා තමන් තමන්ට ආදරේ නම් ජීවිතේ යාම තුලින් එක් යාමයකදී හෝ තමන් රැක ගන්නට උත්සාහ කළ යුතුයි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරා.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 පින්කමේ මූලික අරමුණ 2024 පෙබරවාරි මාස 8 වෙනි දින 70 වන වියට පාතැබූ පානදුර පදිංචි චානක සේනානායක මහත්මයාට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරමින් ඒ වගේම ශ්‍රීමණී සේනානායක මහත්මියට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ සහ ධර්මාවබෝධය ප්‍රාර්ථනා කිරීම ඒ මව්පියන්ට ආශිර්වාද කරමින් සිසිල් සේනානායක මහත්මයා ඥානවතී සේනානායක මහත්මිය ලාල් අපොන්සු මහත්මයා සහ පර්ල් අපොන්සු මහත්මිය ඇතුළු මිය පරලෝකීය ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කිරීමත් ඕස්ට්‍රේලියාවේ පදිංචි ඩිල්කුෂී සේනානායක මහත්මිය මේනක දුනුමඩලාව මහත්මයා සහ යහත් පුතණුවන්ටත් ඒ වගේම ඕස්ට්‍රේලියාවේ පදිංචි තිලින සේනානායක මහතා සහ නවෝදනා රොඩ්රිගෝ මහත්මියටත් ආශිර්වාද කිරීම ඒ වගේම සුජීවත්ව සිටින ඥාත හිත මිත්‍රාදී හැම දෙනාටම නිදුක් නිරෝගී සුවය සහ ධර්ම අවබෝධය ප්‍රාර්ථනා කරමින් අද දවසේ මේ ධර්ම දේශනාවේ පින්කම සිද්ධ කරන්නේ පියාණන් වහන්සේගේ 70 වෙනි ජන්මදිනය මුල් කොටගෙන මව්පියන් ඇතුළු හැම දිනාටම ආශිර්වාද කරමින් සිද්ධ කරන්නා වූ මේ පින්කම තුළින් හැම දිනාටම ධම්මසන්න අවස්ථාව සලස්වා දීම ධර්ම දානමය පින්කම තම තමන් ධර්ම ශ්‍රවණය කිරීම ධර්ම ශ්‍රවණමය පින්කම මේ දෙයාකාර කුසලයම ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනවා මේ ਸਰව ප්‍රකාරයෙන් සිදු කරගත්තා වූ සියලු කුසල් ඒ වගේම අටපිරිකර සසුපිරිකර පූජා කිරීම, අටපිරිකර පූජා කිරීම ආරක්ෂා සම්පත්තිය ලැබෙන වස්ත්‍රාභරණ ලබන්නට හේතු වෙන පව්කම් වලින් සිත ආරක්ෂා කරගෙන ගුණ නුවණ වඩලා ඉක්මනින් නිවන් දකින්නට හේතු වෙන මහ පිංකමක්.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 දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාගෙම භව ගමන සුවපත් කරගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. සිද්ධ කරගත් සියලු කුසල් මේ පින්වත් හැම දිනාටම මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා. සසර වාසය කරන තාක් නරකාදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන් සිද්ධ කරගත් සියලු කුසල් බලයෙන්ද බුද්ධ ධම්ම සංඝයාන රත්නත්‍රය අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද 70 වෙනි වියට පාත් ලැබූ චානක සේනානායක මෙයාණන්ටත් ශ්‍රීමණී සේනානායක මෑණියන්ටත් ඒ වගේම දායකත්වයේ දරන දිල්කුසී සේනානායක මහත්මිය මේනක දුනුමඩලාව මහත්මයා තිලෙන සේනානායක මහත්මයා සහ නවෝදනා රුද්‍රිගෝ මහත්මිය ඇතුළු ඒ දූ දරු මුණුබුරු මිනිබිරියන්ටත් පින්කමට සහ සම්බන්ධ වුණු හැම දෙනාටම මේ ලෝක වශයෙන් පවතිනා වූ අපලෝපද්‍රවයත් නම් මේ සියල්ලක් දුර වේවා ආයුරාෝග්‍ය භාග්ය ආදී සම්පත් වර්ධනයේ වේවා මේ බඳු කුසල් දහම් සිදු කරමින් සුවසේ ගුණ නුවණ වඩමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි